බුද්ධාගම ලංකාවට වැඩම කළ දා සිට මෙරට යුගයෙන් යුගය වෙහෙර විහාරස්ථානයන් බිහිවෙන්නට පටන් ගත්තා. එමෙන්ම එක් එක් නිකායන්ට අයත් විහාර වංශිකයන් බිහිවීම නිසා විහාරස්ථානද විවිධ හැඩරූ ගත්තා. මේ පේන පන්සලත් අන්න එවැන්නා. බුරුමේ සිට වැඩම කළ යූ විනයාලංකාර නම් ස්වාමිපාදයන් වහන්සේ නමකයි මේ පන්සලේ ආදිකතුරුපරයන්න් වහන්සේ වන්නේ. බුරුම සම්ප්‍රදායේ විහාරස්ථානයක තිබිය යුතු විශේෂ ලක්ෂණ අනුවයි මේ පන්සල පිහිටවලා තියෙන්නේ. බිතුසිතුවම් එහෙම නැත්නම් චිත්‍ර, පින්තූර ආදිය සාමාන්‍යයෙන් බුරුම පන්සල් වල දකින්නට නැහැ. මේ පන්සලෙත් එහෙමයි. පොකුණුවිට පිහිටි ශ්‍රී විනයාලංකාරාමේ තවත් ප්‍රසිද්ධ බුරුමේ සිට වැඩම කරන ලද රන්මුවා බුද්ධ ප්‍රතිමාව වැඩ සිටින නිසායි. ඒ වගේම මේ බුරුම සම්ප්‍රදායේ කිරිගරුඬ බුද්ධ රූපේ නිසා ජනප්‍රියත්වයක් දරනවා. ඒ හැර තවත් කරුණක් තියෙනවා නම් මේ පාන්සල ප්‍රසිද්ධ වීමට ඒ මෙරට ශාසනයේත් ධර්මාභිවෘද්ධියේත් සාහිත්‍ය ප්‍රබෝධයේත් අතිශය කීර්තිදර හිමිනමක් වන මහා පූජ්‍යපාද පොකුණවිට ශ්‍රී විනයාලංකා රාමාධිපති අතිගරු රේරුකාණේ චන්දවිමල ලුකුහාම්දුරුව නිසයි. වයසින් ගත දුබල වී ගියත් කුඩා දරුවෙකු මහානදම් පුරන්ටා දිනේ සිට උන්වහන්සේ කරන ලද බුද්ධ වන්දනාව සඳහා 86 වෙනි වියේ පසුවද අදත් උන්වහන්සේ සැරයටියක ආධාරයෙන් බුදුගෙට වැඩම කරයි. විසිතුරෙන් පිරි ලෝකයේ අතර ගිහිගෙයි ගින්නෙන් මිදී ලොව ඒකාලෝක කළ බුද්ධ ධර්මයේ රටක පුහුදුන් ජනතාවට කියාපාන්නට නැවත මෙරට ජන්මලාභයේ ලද බුදුන් දුටු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකසේ උන්වහන්සේ අපට පෙනේ. චන්ද විමල ලොකුහාම්දුරුව සැබවින්ම නිහතමානීකමේ කෙලවරටම ගිය උතුමෙකි. නිශ්ශබ්දතාවය, ප්‍රකර්ශ විවේකය, චිත්ත සමාධිය ජීවිතයෙන් අගය කරයි. කීර්තියට හෝ ප්‍රසිද්ධියට කැමැත්තක් දක්වන්නේ නැත. කොතරම් ලකුවද, කොතරම් උසස් වූද තනතුරු ප්‍රාර්ථනා කරමින් කිසි කෙනෙකු සොයා උන්වහන්සේ පියවර තැබුවේ නැත. එහෙත් උන්වහන්සේ එදා සාමණේර නමකව සිටි කාලයේ මෙන් අදත් සොයා යන එක් පිළිරුවක් පමණක් ඇත. ඒ නිර්මල ධර්මයේ දේශනා කළ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිරූපයයි. අහිංසක ගැමිසුමද වහණේ වන මේ රේරුකාන කියන ගමයි චන්දබිමල ලුකුහාමුදුරන්ගේ උපන් ගම. වේල් සුවඳ, ගැමි දහදිය සුවඳ සිය ආත්මයට එකතු වුණේ උන්වහන්සේ උපන් මේ ගමේ නිර්ව්‍යාජත්වයේ තුලින්. මේ නිවසේ තමයි උන්වහන්සේ උපන්නේ කලක් හැදුනේ. සිය දෙගුරුන් සමග කුඩා කාලයේ ගත කළේ ගිහිගය අතහැරෙන තුරු. අභිධර්මයේ කියන දේ සාමාන්‍ය පුද්ගලයන්ට තේරුම් ගැනීමට අපහසු ඉතාමත් බරපතල විෂයක් හැටියටයි බොහෝ දෙනා සලකන්නේ. ඉබඳු බැරෑරුම් විෂයක් කාටත් තේරෙන සරල සුගම භාෂාවකින් කීමටත් ඒ වගේ ලිවීමටත් දක්ෂ පුද්ගලයන් අතර මුල් තැනම ඉන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. දැනට හොරණ පොකුණු විට විනයාලංකාරාමයේ හෙවත් බුරුම පන්සල කියලා කියන පන්සලේ වැඩ සිටින රේරුකාණී නාහිමියන්ගේ වයස අවුරුදු 89ක්. බණ්ඩාරගමට නුදුරු රේරුකාණ කියන ගමේ පදිංචිව හිටපු දොන් බස්තියන් පව්ලිස් ගුණවර්ධන ගොවි මහතෙක්. ඒ මහත්මයාගේ හාමිනේ මොනසිංහගේ පොඩි නෝනා උපාසිකාව. සුළු සුළු වෙළඳාමුත් කරලයි ඒ උපාසිකාව ජීවත් වුණේ. 1897 ජූලි මාසේ 19 වෙනිදා මේ යුවලට උපන් කුළුඳුල් දරුවගේ නම රූබෙල් ගුණවර්ධන. පසු කාලයේදී රේරුකාණී චන්දවිමල කියලා ලෝක ප්‍රකට වුණේ මෙන්න මේ රූබෙල් කියන දරුවයි. ඔබ වහන්සේ ඉපදුනේ රේරුකාණ කියන ගමේ. ඒ ගමේ ඒ කාලේ ඉස්කෝලයක් තිබුණාද එහෙම නැත්නම් ඉගෙන ගන්න ගියේ වෙනත් ඉස්කෝලයකටද මේ ගමේ ඉස්කෝලයක් තිබුණා මේ අපි ගියේ වීදියගොඩ කියන අල්ලපු ගමේ ඉස්කෝලෙට එතකොට ඒ වීදියගොඩ ඉස්කෝලේ ඊට විතර වෙනකන් මොන පන්තිරෙන් ඉගෙන ගත්තද දෙවෙනි පන්තියට විතරයි ඒ කාලේ ළමයි ඒ ඉස්කෝලේ බොහොම අනුවද කරගෙන මම වෙන කාලේ හිටියේ ළමයි පොල්ලතු හැවිල්ලා පොල්ලතු මඩුවක් ඉස්කෝලේ ඔබ වහන්සේ මහාන වුණේ කවදද කොහේදීද ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ කවුද අන්න ඒ කාරණා දැන් අපට කරුණා කරලා විස්තර කරලා දෙන්න අපි මහණුනේ මේ ස්ථානයේදීමයි ගුරු හාමුදුරුවෝ යු විනයාවංකාර කියලා කියන ගුරු හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ මේ කුළුපන වැරල්ල හේන කන්ද වැඩ හිටියා. ඉතින් කොහොම දායකව පැහැදිලා මේ හාමුදුරුවන්ට යන්න අරින්න බැරි කොහොම හරි නවත්ත ගන්න ඕනේ කියලා මෙතන පන්සලක් හදලා මෙතන වැඩමවගෙන ආවා. මෙතන ආවෙන් පස්සේ දුරුම රටේ සිරිතක් තියෙනවා පිරිමි දරුවෙක් වුණොත් හැම එක්කෙනාම පැවිදි කරනවා. ඒ සිරිත අනුවෙන්නේ නැති ඒ හාමුදුරුවෝ මේ මිනිසුන්ට මේ පැවිදි කිරීමේ ආනිසංසය කොහොම ඒ ගැන බල කියන්නත් පටන් අරගත්තා. ඉතින් බොහොම දෙනා දරුවන් පැවිදි කරවන්න සූදානම් වුණා. ඉතින් අපේ තාත්තත් බොහොම ඒ හඳුරවන්න පැහැදිලා හිටපු කෙනෙක් මගනුත් හැව උඹට නරක මහාන වුණා. මමත් ඉතින් හොඳේ කියලා ඇස්ති වුණා. එහෙනම් පැවිදි ආසාවක් තිබුණද බොහන්සේකට කලින්? 아무තු ආසාවකුත් නෑ ඉතින් අර ඒ කාලේ හිතෙන හැටි. පැවිදි නම් ඒ ස්ථානේ පැවිදි වුණා. ඔව්. ඒතර බොහන්සේ විතරක්ද මෙතන පැවිදි නේද? නෑ 28 නමක් ඒ දවසේ එකටම පැවිදි වුණේ. එහෙම ඉන්නක අවුරුද්දක් දෙකක් කොහොම ඉන්නකොට බුදුරමේ බොහොම උසස් වැඩගත් හාමුදුරු කෙනෙක් වන්දනාවට ආවා. ඒ හාමුදුරුවෝ මේ සිරියනක් වගේ උගන්වන සංඝාරාමයක ප්‍රධාන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවන්ට බාර දුන්න මේ දිරිස. ඉතින් ඒ හාමුදුරුවෝ බාර අරගෙන එහාට එක්ක ගියා. බුරුමෙට එක්ක. බුරුමෙට එක්ක ගියා. එහෙදි කොහොමද ඔය අධ්‍යාපන කටයුතු කෙරුණේ? කොහොමද මේ ජීවිතේ ගත කළේ? ව්‍යාකරණ රහිත පාලි භාෂාව සූත්‍ර විනය අභිධර්මය ගැන පිටකත් වෙනවා. අභිධර්මය සමනක් නෙවෙයි. ඒ පරිච්ඡේදය ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තේ බුරුම භාෂාවෙන් තමයි. දීර්ඝ කාලයක් බුරුමේ ගත කරලා ඊට පස්සේ ආපහු ලංකාවට වැඩම කරලා ඔබ වහන්සේ කොහෙද මුලින්ම නතර වෙලා හිටියේ? ලංකාවට ආවයින් පස්සේ මුලින්ම නතර වුණේ අර මේ මාලිගාවත් තිබුණා විසුද්ධාරාමයේ කියලා පන්සලක්. ඒ විසුද්ධාරාමයේ කියන එක බුරුම රටේම ඉගෙන කියාගෙන තත්වයක් ලබාගෙන මේ රටට ආපු සිරි ධම්ම කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ එතන මේ බොහෝ දෙනාට ධර්මයේ විශේෂයෙන් අභිධර්මයේ උගන්වන්න මේ හිටියා. මමත් මේ අසවන්තනට යන්නේ කියලා බලාපොරොත්තුවක් නිශ්චයක් තිබුණේ නැහැ. එතකොට නීතියක් තියෙනවා මේ පිටසරින් කෙනෙක් ආවොත් සති දෙකක් මේ සනේශා පිළිබඳ ආණ්ඩුවට පෙනී හිටින්න ඕනේ. ඒ පෙනී හිටීමට නැවතීම සඳහායි විසුද්ධාරාමයට ගියේ. එහෙම ගිහිනකොට ඉතින් ක්‍රමක්‍රමයෙන් ඉතින් සිංහල භාෂාව ගැනත් ඉතින් වඩා දැනුමක් ඇති වුණා. මටත් ඉතින් මේ ටික ටික උගන්වන්න ආරම්භ වුණා සිංහල භාෂාවෙන්. අභිධර්මයේ නෙමෙයි. පරිධර්මයක් පුළුවන් මට අභිධර්මය විතරක් නෙවෙයි. ඊළඟ කොළඹ පන්සලෙන් පිටත් වෙලා කොහටද ඔබ වහන්සේ ඊළඟට වැඩම කළේ? නවතින්න ගියේ කොහටද? පානදුරේ වැල්ලමුල ආවාසයක කලක් හිටියා. තාවන්නේ මාතර පැත්තේ නම් කලක් ඉඳලා තියෙනවා. කලුතරත් කලුතර කුමාරි සම්බේ කියන සාමාන්‍ය නිකාය පන්සලක් එක. ඒ හාමුදුරුවත් රාමන්දනිකාය වුණාට බුරුමේම මහාන උපසම්පදාව ලබාගත්ත කෙනෙක්. ඒ පන්සලේ ටිකක් කල් හිටියා. භවනම ඉන්නකොට